මිසේ ඒ දුටු ගැමුණු මහරජ ඒ සියලු ධාතුන් වහන්සේ නිදාන කරවා දාගැබ බඳවන්නේ බුම්බුලාකාරය හා සිවුරැසුන් කොටුව බඳවා නිමවීයේ බිතිදාගම කොත් කරල්ල හා කොත් කර්මාන්ත හා සේසත ආදාගබ සුණු කර්මාන්ත හා හැම නොනිමෙනතුරුම ඒ දුටු ගැමුණු මහරජ මාරාන්තික ව්‍යාධියෙන් ගිලන් වූයේ දිගාමනුල්ලේ හොන් මලනුවන් තිස්සේ කුමාරයන්ගෙන්වා මලනුවන් ඉස අයා තමන් ලෙහි තබාගෙන සිඹසනහා මලඳ මේ ලෝකයෙහි සායනම් ඊටම දුර්ලභ දයකසේ හේයින් නයම් විසින් මිත්‍රයන් විසින් සහායයෝ නම් පරලොව සහායයෝමය එබැවින් මේ දාගැබ නොනිමි සියලු කරුමාන්ත නිම කරවා නොමියන තෙක් මාඟැස දක්වා මා සතුටු කරවයි කියාමි ලෙස මලනුවන් කිත්ස කුමාරයන්ට සම්මත කෙලේය බෑයන් කීත පුල් ඇසූ තිත්ස කුමාරයෝ නුවන් කඳුළු ඉස ඉස මාගේ බෑයන් වහන්සේ ඊටම දුරුවලසේක එසේ හෙයින් මේ දාගැබෙහි නොනිමි කර්මාන්ත උපායකින් මුත් තමා විසින් අනික් සැටියක කොට නිම විය නොහැක්කේ යයි සිතා භාණ්ඩාගාරයෙන් පිළිසම්බඩම්මැත් කරවා රදවුම් ලවා අති දවල කොට සෝදවා දැවනං වාසන්නා ලීං ලවා මස්වා කුළු පත්තං ලවා කැරැල්ල සැටියේ සෑගෙය බඳවා එක්සිය විසිරියං උසේතිදාගම් වහන්සේ පළමු සුදු පිළියෙන් සන්නාලින් ලවා පිළිවසා මත්සවා සිත්තරුම් ලවා නානාවිද සිතුවම් කරවාමේ සතියේ විශ්ව කර්මයා විසින් කොට නිමි කර්මාන්තයක් මින් විතිතුරු කොට සියලු දාගැබ කරුණාන්ත නිමවා කොත් පලදවා මුදුනේ සේසත්නම් වාබෑයන් සමීපයට ගොස් ස්වාමීනි මා විසින් දාගැබ කළ මනා සියලු කර්මාන්ත නිම කරවන ලදයි රංජුරුවන්ට දැන්වියේ එවේලෙහි එමස් ඇසූ ගැමුණු රජ සතුටුව එසේවී නං මලඳ දාගැම් වහන්සේ මාං ඇස දක්වයි කීය එවේලෙහි තින්ස කුමාරයෝ බෑයන් රම්සිවිගයකින්ගෙන උත් රුවන් මැලි දාගැබ පැදකුණු කරවා දකුණු දිග දොරටුව සමීපයෙහි බිම අතුල මනා ඇතිරිලිය තුට ඒමත්තෙහි සැතැම්පුහ එහි සැත පුනුරංජුරුවෝ දකුණු ඇලයෙන් නෙමී රුවන් මැලිදා ගැබවඳිනාහුය වමැලයෙන් නැවී නව මහලක් ඇතිලෝවා මහාපාය දක්නාහුයේ මෙසේ මේ දෙක බල බලාසිත් පහදා ප්‍රීතියින් පින පිනාවැදහොත් වේලෙහි රජ්ජුරුවන් ගිලං බවදනවදාරා බුදුරජාණන් වහන්සේගේ පස්වා දහස් මුළුල්ලෙහි පවත්නා ලෝක ශාසන දෙකට බොහෝ උපකාරී වූ දුටු ගැමුණු රජුගේ සුව දුක් විචාරණු පිනිස ඒ ඒතනින් අහසින් වැඩි භික්ෂූන්ගෙන් සයානු කෙලක් පමණ රහතුන් වහන්සේ රජ පිරිවරා වැඩ සිටිසේක බිමින් වැඩි පෘථග්ජන භික්ෂූන් වහන්සේ මෙතෙකයි පමණ නැති වූහ ඉක්මිති එසේරස් වූ මහා සංඝයා වහන්සේ රජ්ජුරුවන් මැදිකොට මුළු මුළුව පිරිත් බැන වදාලසේක එවේලෙහි ගැමුණු මහරජයේ සමාගමයෙහි තේර පුත්තා භය තෙරුන් වහන්සේ නොදැක මෙසේ සිටියේ මහා සමග මියුගුණේ පටන් දෙමළුම් හා අටවිසි මහා සටනක් කරන කල්හි මා අත්නර නොපසු බැස දැන් මා මරහුවා කරන යුද්ධයෙහි මා පරදින බව දැන දෝ තෙරුම් වහන්සේ නවඩිති සිටියේ රංජුරුවන් සිතූ කෙනෙහිම තේර පුත්තා භය මහතෙරුන් වහන්සේ ගුත්නල කිරිනි හෝ අසල අංජලි පරුවතයෙහි පන්සියයක් රහතුන් හා සමග වසනසේක රජ්ජරුවන් සිතූ සිත් තමන් වහන්සේ පරසිත් දන්නහනුවනින් දැනවදාරා පංසියයක් රාතුන් වහන්සේ විසින් පිරිවරණ ලදසේක් අහසින් මවුත් දුටු ගැමුණු රජ්ජුරුවන් අභිමුඛයෙහි පෙනුණුසේක එසේ වැඩියා වූ තෙරුන් වහන්සේ දැක සතුටුව තමන් අභිමුඛයෙහි වඩා හිඳුවා මෙසේ දන්වන්නාහු ස්වාමීනි නුඹ වහන්සේ ඇතුළු දසමයෝධයන් අරගෙන දෙමලුම් ආ සමග ආවිසි මහයෝධයන් සමග සටන් කෙලෙමි දැන් මම හුදකලාව මරුවා හා සමග යුද්ධයට පටන් ගතිමි ඒ මරු නැමැති සතුරා පරදවා ගත නොහෙමි එසේ හෙයින් නුඹ වහන්සේද මට සහායව වදාළ මැනවයි කියා තෙරුන් වහන්සේට දැන්වීයේ ඉක්මිති බස්න සූතේර පුත්තා බය මහතෙරුන් වහන්සේ මහරජතෙපි බයන වව් කෙලෙස් නැමෙති සතුරා තොප පරදාගත නොයි මරුණමිති සතුරාහා නොදිනියහැක්කේයැයි වදාරා නැවතේ තෙරුන් වහන්සේ රජහට මෙලෙස අවවාදානු ශාසනා කළසේක දේවයිනි සියලු ලෝවැත්සුම ජාතියෙන් අනුවම ගියා හොය ජරාවෙන් මඩනාලන්දා හොය මරහු විසින් පරදවන ලන්දා හොයයි වදාරා නැවත අනිත්‍යතාව රජ අත වදාරනසේක් සේවදාලසේක යම් සීවාතයෙන් නස්නා කපෙහි පළමු කොට සිහින් වැලිය අකුරු කැටපාන පරුවත යන මේද පන්දුවටසේ උඩනඟනඟායික් මිතිමාලය පරුවත සක්වල ගල් මහාමේරු පරුවත යන මේ සියල්ලද පොළොවින් උපුටා බාලයන් කෙලෙන අත් බමරක් මෙන් ආසෙහි නඟා ඊ ඊ පෙරසුණු විසුණු කොට ඉං රජස් පමණකුත් බිම හොය නොදී අහසෙහිම නසා පියා කෙලවර තෙමේම නැසී යන්නේය එපරින්දෙන්ම මහරජ සියලු දෙවි බඹුන් ආදී වූ මේ සත්වයෝ ජරා මරණ දෙක එක්ව ගනිති සත්රුවන් පාල වූ දවස් සතර මහා දීපයට ආකාශයෙන් ගොස් අනුශාසනා කොට දවල් බත දමදිව තමන්ගේ ගෙහිදීම අනුභව කොට රාජ්‍ය කරන්නා වූ ඒ සමහත් අනුභව සම්පන්න වූ සක්මිති රංජුරු වන්ද ප්‍රදේශ රජවරුන්ද මහා සම්මත රෝජ වර රෝජ කල්යානාදී වූ අසංඛ්‍යායුස්ක රජවරුන්ද මහපිනති ජෝතිය මැඩ මහසිතානං ආදී වූ බොහෝ සම්පත් නැති සිටුවරුන්ද මහත් ශක්තිය ඇති වාසුදේව බලදේවාදී දස බෑ රජදරුවන් දෙරිද්දිමතුන්ද අගතන්පත් ගලන් මාතෙරුන් වහන්සේ ආදී වූ රිද්දියත් වුන්ද නුවනැත්ත උන්ට අගතැන්පත් දම්සෙනෙ විසැරියුත්තෙරුන් වහන්සේ ආදී වූ නුවනැත්ත උන්ද සයම්බුඥානයෙන් පැමිණෙන ලද ගුණ විශේෂයන් ඇති පසේ බුදුවරුන්ද සියලු ගුණයෙන් අපරිමිත වූ අතුල්්‍ය වූ සම්යක් සම්බුද්ධයන්ද මරවුනමැති මහා ඇත්නු විසින් මඩනා ලද කල්හි රාගාදී සියලු කෙලෙසුන්ගෙන් වැසීගත් අවශේෂ සියලු සත්වයෝ මරණ නැමැති වඩමා මුඛයෙහි පතිතව විනාශයට පැමිණිතු යනු ආශ්චර්ය නොවේයි වදාරා නැවතත් රජ්ජුරුවන්ට අවවාද කරනසේක් මහරජ ගිය ජාතියෙහි තුපගේ කුසලයෙහි අදහත් මහත් බැවින් එළඹ සිටියා වූ දිව්‍ය ලෝකයෙහි දිවසුව ඇරත පිමේ මනුෂ්‍ය ලෝකයට යවුත් මේ රාජ වංශයෙහි පිද බොහෝ කුසල් කොට බුදු සසුන් බැබල වූහයසේයෙන් දේවයිනිතෙසු සැකයක් නොසිතා අද වකදක්වා තොප විසින් කරන ලද සියලු පින්කම් සඳහන් කරවයි වදාලසේක එවේලෙහි බස්නැසූ රජ්ජුරුවෝ සතුටුව ස්වාමීනි නුඹ වහන්සේ මරුහා කරන යුද්ධයේද මට පිටුවල්ලූසේකැයි කියා ලබන ලද අසුවැසිලි ඇතිව පින්කිරියවත් කියවන්ට සම්මත කලාහුයේ ඉක්මිති පින් කිරියවත් කියවන ලියන්නෝ ගැමුණු මහරජහට මෙසේ කියවූහ දේවයන් වහන්සේ අද දක්වා නුඹ වහන්සේ එකක් අඩු විහාර සියයක් කරවූසේක එසේ කරවූ විහාරවලින් මිරිස වැටි විහාරය එකානු කෙලක් වස්තු වියදම් කොට කරවන ලදී නැවත උතුම් ලෝවා මහපායතිස් කෙලක් වස්තු වියදම් කොට කරවූසේක නැවතරුවන් මැලි මහසෑයෙහි අගය නැති වස්තු සූවිස්සක් හැර කරවන ලද සෙසු කර්මාන්තයෝ කෙළදහසක් වස්තු අගනාහ නැවත මිරිස වැටි විහාරය පිළිගන්වන සන්දවසද ලෝවා මහාපාය පිළිගන්වන සන්දවසදේ රුවන්මැලිදා ගැබ මගුල්ලුළු ඔම්බන සන්දවසද ධාතු නිධාන කළ සන්දවසද යන මේ සිවුතැන්හි සතරදිගින් වැඩි භික්‍ෂු භික්‍ෂුණී සංඝයා වහන්සේට මහදන්දී තුන් සිවුරු පාත්‍ර දෙවූසේක සූවිසි මහ වෙසක් පූජාවක් කළසේක නැවත සිංහලත් දීපයෙහි සීලු භික්ෂු සංඝයා වහන්සේට තුන්වරක තුන් සිවුරු පාත්‍ර දෙවූසේක සන්දවසක් ලංකාරාජ්‍යයෙන් පස්වරක් තුනුරුවන්ට පිදුසේක එළඟෙතලින් සකන් සුදුකඩින් පාම්පියලි අබරා දොළොස් තෙනෙක නිරන්තරයෙන් සන්දහසක් පාන් පූජා කළසේක ලක්දිව අටලොස් තෙනෙක වෙදහල්නම්වා වෙදවරුන්ට භාණ්ඩාගාරයෙන් මිලදී රෝගී සියලු ගිලනුන්ට පිළියම් කරවා වෙදවරුම් කී සැටියේ නිරන්තරයෙන් ප්‍රත්‍ය සටියේ බතුන් දෙවූසේක නැවත සිව්සාලිස්තෙනෙක මනාකොට කරවන ලදමී පිඩුදන්දුම් සේක එසේම සිව්සාලිස්තෙනෙක නිරන්තරයෙන් තෙල්ලුකුල්වා සියල්ලවුන්ට කිරිබත් දෙවූසේක නැවත පමනතන එළඟිතලින් බඳනාලද පුළුම් බඳනාලද බත්නා නිරන්තරයෙන්ම දෙවූසේක මසකට දොළොස් දවසක් බැගින් මේ සියලු ලංකාදීපයෙහි ඇතැයි කී සියලු විහාරයකටම පාන්තිල් දෙවූසේක සීම හැමතන්නිම මැද අත්න පසිදිනා ධර්මාධිකරණද කරවූසේක සියලු ලංකාදීපයෙහි ගර්භනී ස්ත්‍රීන්ට මිරිස්ලුණුද ප්‍රසව කරවූ වින්නඹුවනට පිළිද දෙවූස එක ලංකාදීපයෙහි සියලු ඇතුන්ට හා දවල් ගැල්ලෙදර සයින් සිටින ගොනුන්ට මීයේ වැකෝපිදුරු දෙවූසේක මේ සියලු දානයට වඩා ලෝතුරා බුදුන්ගේ ධර්ම දානයම උත්තමයයි අසා ලෝවා මහාපායේ රැස්ව වැඩවුම් සයානු කෙලක් රහතුන් වහන්සේ මධ්‍යයෙහි ධර්මදානයක් දුන මැනවැයි ධර්මාසනයට පැනනැගීහිද මංගල සූත්‍රය කියන්නට පටන්ගත් සේකුම්. වැඩමා සංඝයා වහන්සේ බලා ඔබ කෙරෙහි ගෞරවයෙන් සූත්‍රය කියා නිමා ගන්නට නොපොහසත්ව බණකීම් නම් හිතා බැරි දෙයකැයි සිතා තැන් පටන් මේ සියලු ලක්දිවැම දෙනාට බණ අසන්නට ගමකට පණ්ඩිත කෙනෙකුන් බැගින් සලස්වා ඒ සියලු පණ්ඩිතවරුන්ට දිවෙල් වැටුම් වියදම් තමන්ගෙන්ම දෙවා ඔවුන්ට සත්කාර කොට ලංකාදීපයෙහි සියලු තැන්හිම බණ කියවූසේක නැවතේසේ බණ කියන පණ්ඩිතවරුන්ට භාණ්ඩාගාරයෙන් පෝයකට ගිතෙල් නැලියක් බැගින් මසකට සතර නැලියක් දෙවුක් සකුරු දෙවුක් දඬුද කෙසෙල් වැල වරකාද සතර ගුල් දිග ඇති වැල්මී ගැටයක්ද පෝයකට පිළිසඟලක් දැයි යන මෙකී සියල්ලදී ධර්ම දානයත් සියල්ල උන්ටම දෙවූසේක නැවත කොළොම් අල කුඩු කන සායෙහි මාහැඟි වූ කන තුබූ කුන්ඩලාභරණ දෙකදී තනශාලේ පැසිබත් මුලක් ඇරගෙන ක්ෂීනාශ්‍රවයන් පස් දෙනෙකුන් වහන්සේට ප්‍රසන්න වූ සිතින්දී වදාලසේක නැවත යුදගනා පිටියේදී මලනුවන් වහන්සේ හා සමඟ කළ යුද්ධයෙහි පැරද පලා යන්නා වූ නුඹ වහන්සේ සප්පඳුරෝය සත පීවැඩ හිඳලද බත් දන් දී කමී කියා ඇමැත්තහු ලවා සිඟා වඩනා කලයි හඬ ගාවා එවේලෙයාසින් වැඩිරාතුන් වහන්සේ දැකබති අපේක්ෂාවක් නොකොට තැටිබත් දෙන ලදැයි කියා මේ සැටියේ ලියන්න හෝ විසින් පින්තෙරියවත් කියවූ කල්හිගේ අසා සතුටු දුටු ගැමුණු මහරජ පින් කිරියවත් කියා තමන් සෙත් සතුටු කළ ඒලියන්න හට අපමණ සම්පන්දී පින් කිරියවත එපමණකින් තබාපියා මෙකී සියලු පින්කම් රාජ්‍ය ශ්‍රීයෙහි සිට කළෙහියින් මා සිත සතුටු කොටලිය නොහෙයි මාගේ ජීවිතයෙහි අපේක්ෂාවක් නොකොට දුප්පන්න සිට මා විසින් දෙන ලද්දා වූ මේ දන් දෙක හා සමාන දන් දෙකක් නැත මෙපමණෙක්ම මට සෑහේ යැයි කියා රජ්ජුරුවන්ගේ බසුන් ඇසූ තේර පුත්තා භය තෙරුන් වහන්සේ දේවයිනි සිත පහදවා ගතමනාතෙනම ප්‍රසාදය ලැබුව එසේ යයින් ඒ දන් දෙක කිසි කෙනෙකුන්ට පීඩාවක් නොකොට දැමින් සෙමින් ලබන ලද දෙයෙහිින්ද තමා නොබලා නොපසු බැසදුන් හෙයින්ද පිළිගන්න උන්ගේ සිත්පුරාදුන් හෙයින්ද ප්‍රීති බලවත් හෙයින්ද ශ්‍රද්ධායෙන්දුන් හෙයින්ද දෙය ධර්මයෙහි නිරවශේෂයෙන් අනුභවයට ගිය හෙයින්ද යන මේ පසුකාරණයෙන් මහත් ඵලයයි වදාරා තනශාලේ පැසිබත දංගත් තෙරුන් වහන්සේ අතුරෙන් මලිය දේවනම් තෙරුන් වහන්සේ පිළිගත් බත් කොට සරගෙන ගොත් සමනල පරුවතයෙහි වසන පන්සියයක් දෙනා වහන්සේට දදී වැළඳූ සේක අනික් පටවිචාලක ධම්මගුත්ත නම් තෙරුන් වහන්සේ තමන් පිළිගත් බත් කොට සැරගෙන ගොත් කැලණි මහා විහාරයෙහි පන්සියයක් දෙනා වහන්සේට දන් දී වැළඳූසේක තලගුරු විහාරවාසී ධම්මගුත්ත නම් තෙරුන් වහන්සේ තමන් ලත්බත් කොට සරගෙන ගොස් පුවගු දිවයින දොළොස් දහසක් රහතුන් වහන්සේට බෙදාදී වැළඳූසේක මහාවනවාසී තිස්ස නම් තෙරුන් වහන්සේ තමන් ලත් බත් කොට සැරගෙන ගොස් තේලාසකූට නම් විහාරයෙහි වසන සැට දහසක් රහතුන්ද බෙදා වැළඳූසේක මහා භංගව නම් තෙරුන් වහන්සේ තමන් පිළිගත් බත් කොට සැරගෙන ගොස් උක්කානගරනම් විහාරයෙහි වසන සත්දියයක් රහතුන්ඩ බෙදාදී වැළඳූසේක තැටිබත් පිළිගත් තෙරුන් වහන්සේ පුවගුදිවයනටගෙන ගොස් දොළොස් දහසක් දෙනා වහන්සේටදදී වැළඳූසේකැයි කියා මේ සැටියේ තේරපුත්තා භයමාතෙරුන් වහන්සේ රංජුරුවම් සිත පැදවූසේක ඉක්මිති දුටු ගැමුණු මා රජතෙරුන් වහන්සේට මෙසේ දැන්වීය ස්වාමීනි මම සූවිසි හවුරුද්දක් රාජ්‍ය කරන්නින් භික්ෂු සංඝයා වහන්සේට උපකාරීව සිටියෙමි. එබැවින් මාගේ ශරීරයද සංඝයා වහන්සේට උපකාර වේවා. මා මල කල මාගේ ශරීරය රුවන් මැලිදා ගැබ සමීපයෙහි බොහෝ කරන මළුවෙහි දවවා වදාළ මැනවයි දන්වා ඉක්මිති දුටුගැමුණු මහරජ මලනුවන් තිස්ස කුමාරයන්ගෙන්වා කියන්නෝ මලන්ඩ තිස්සයනි මාගේ මාදාගැබෙහි නොනිමි කර්මාන්තයෙක් ඇත්නම් ඒ මෙහිවරද යහපත් කොට කරවාලව සවස උදෑසන මහදාගැම් වහන්සේට මල් පහන් පූජා කරවැඳ දවස තුන්වේලෙහි සක් පං්ඥමේ ආදී වූ පූජාත් කරවවයි මා තබාලෝ දං වැට නොපිරිහෙලා දෙවාලව මහා සංඝයා වහන්සේට කළමනා සියලුම් උපස්ථානේ හිතා ප්‍රමාද නොවේව තොප දිවිරැක් මෙහිද සිහි ඇතිවව ලංකාවාසීන්ට කිසි පීඩාවක් නොකොට දැහැමින් සෙමින් රජය කරවයි මෙලෙස මලනුවන්ට අනුශාසනා කොටමුවෙන් නුබැන හොත්තේය එකල්හි සයානුම් කෙලක් රහතුන් වහන්සේ රංජුරුවන්ට බණ පිරිවන්නට පටන්ගත්සේක එවේලෙහි සදිව්‍ය ලෝකයෙන් දෙවියෝ රත සයක් ගෙනවුත් පිළිවෙලින් තබා අහසෙහි සිට දේවයනි අපගේ දෙව්ලොව රම්යය අපගේ දෙව්ලොව ආයුසයත් බොහෝයෙන් එසේහෙයින් අපගේ දෙව්ලොවට වැඩිය මැනවැයි කියා සදෙව්ලොව දෙවියෝ වෙන වෙනම රජ්ජුරුවන්ට ආරාධනා කළේ දෙවියන් කීබස් ඇසූ රජ්ජුරුවෝ දෙවියන්ට කියන්නාහු යම්තාක් මම බණයසම්ද ඒතාක් ඉවසවයි දකුණත උසවා සංගිඥා කළහ රජ්ජුරුවන් කළ සංගිඥ්ඥාව දැක මහා සංඝයා වහන්සේ පිරිවාමින් සිටි බණ තබාවදාලසේක එවේලෙහි රංජුරුහෝ බන වැලකුවා දැක ස්වාමීනි පිරිවාමින් සිටි බන නොපිරිවා තබාවදාලේ කුමකටදෝහෝයි විචාලහේ එවිට රජ්ජුරුවන්ට මහා සංඝයා වහන්සේ දේවයිනි තොප අතින් සංඥා කොට වැළකූ යයිනයි වදාළසේක එතෙබුල් ඇසූ රජ්ජුරුවෝ කියන්නාහු ස්වාමීනි මම නුඹ වහන්සේලා පිරිවානා බණවලකා සංඥා කෙලෙම් නොවෙමි දේවතාවෝ දිව්‍ය ලෝකයෙන් රතසයක් ගෙනවුත් සිත තම තමන්ගේ දිව්‍ය ලෝකයට මාගෙන යනු කැමැතිව ආරාධනා කළෝයේ එසේයින් යම්තාක් මම බන අසම්ද ඒතාක් බලවයි කියා සංගිඥා කෙලෙමි දැන්නූහ ඒ අසා සමහර දෙනෙක් සිතන්නාහු මේ දුටු ගැමුණු මහරජ මරණ භයින් භයපත්ව නන්දොඩවයි එබැවින් මරණෙහි නොබානා කෙනෙක් නම් නැතැයි සිතූහ ඔවුන්ගේ සිත්දන් තේරපුත්තා භය මහතෙරුන් වහන්සේ රංජුරුවන්ට වදාරණසේකු දේවයිනි සියල්ල උන්ගේ සැකදුරු කොට සදෙවුලොවින් ආරත සයෙහි මල් දම් ගන්ව වයිවදාලසේක එවේලෙහි තෙරුන් වහන්සේ වදාළ බස් ඇසූ දුටු ගැමුණු මහරජයා කාසයට මල් දම් සයක් දමන්නට සම්මත කෙලේයේ එසේ දැමූ මල් දම්සය ගොසින් වෙන වෙනම රතවල එල්බුණීය එවේලෙහි බොහෝ දෙන රත හිස්වල එල්ලෙන්නා වූ මල් දැම් දැක දැක දුරු කළහ ඉක්නිති රජ්ජුරුවෝ තෙරුන් වහන්සේට දන්වන්නෝ රස්වාමීනි සදෙව්ලොවින් කිනම් දෙව්ලොවක් රම්ය දැයි විචාලහ තෙරුන් වහන්සේ වදාරන සේක් දේවයිනි තුසිත භවනය යහපත බුදුවන සමයෙහි බලා හිඳින මෛත්‍රිය බෝධිසත්වයෝ එහිම වෙසති වදාලසේක බස්න සූරංජුරුවෝ තුසිත භවනෙහි යාලය කොට තමන් බැඳ වූ රුවන් මැලිදාගම් වහන්සේ බල බලාම වැදවමියේ නිදාපි විදියක් මෙම්තු සිත භවනයෙන් ගෙන රතයෙහි යෝපපාතික දිව්‍ය පුත්‍රවයිපද තමන් කළ කුසල විපාකය මහජනයාට ප්‍රකාශ කරනු පිණිස රතයෙහිම සිට සැට ගලක් පුරාලන ආභරණයෙන් සැරෙහි බෝධනා බල බලා සිටියදීම රතයෙන් බැසතුම් විටක් රුවන් මෙලිදා ගැම්වහන්සේ වැඳ පැදකුණු කොට සයානු කෙලක් රාතුන් වහන්සේ වැඳ අවකාශයිල්වාගෙන මලනුවන් ඇතුළු රාජ්‍යවාසීන්ට මාලන්දා වූ දිව්‍ය සම්පත් බලා හැම වේලෙහිම නොපමාව පිංකම් කරවයි සියල්ලන්ට අවවාද කොට තුසිත භවන නම් දෙව්ලොවට ගියාහ ඉක්මිති ගැමුණු රජමල පසු රංජුරුවන්ගේ සොළොස් දහසක් පුරස්ත්‍රීන් රංජුරුවන් මල බව දැනේ තමන් තමන්ගේ හිස කෙස් වැටි මුදා පිට මැදහෙලා හඬුය එතෙන් කරන ලද ශාලාව මකුට මුත්ත ශාලා නම් විය නැමෙත රංජුරුවන් සෑයට නෙගූ කල්නි බොහෝ දෙනා දොත් මුදුන් දී ඇඬුයේ තෙන් කළ ශාලාව විරමිත්ත ශාලා නම් විය රජ්ජුරුවම් දැවූතන්නි ඌමළුවරාජමාලක නම් වීය ඉක්මිති දුටු ගැමුණු රංජුරුවන්ගේ මලනු තිස්ස කුමාරයෝ වටුනු පැළඳ බෑයම් බැඳ වූ ඒදාගැබැහි නොනිමිකොත් කරැල්ලහා සුන්මේවර කරවා කොත් පලඳවා මහා පූජා කරවූහ එසේ හෙයින් මේ ලෝකයෙහි සත්පුරුෂයන්ගේ සිත් පාදවන පිණිස කරන ලද තූපවංශයෙහි කියන ලද රුවන්මැලි දාගම් කතාව මෙලෙසින් කියා නිමවන ලදී මේ දුටු ගැමුණු රංජුරුවන්ගේ පියානෝ කාවන්තිස්ස රංජුරුවෝ මතු බුදුවන මෙතේ බුදුන්ට පියවන්නාහ දුටු ගැමුණු රජෙහුගේ මෑනියෝ විහාර මහාදේවී ඒ මෙතේ බුදුන්ට මව්වන්නාහුයේ මේ දුටු ගැමුණු රජ්ජුරුවෝ ඔබට දකුණත් සවවන්නාහ තිස්ස නම් අලනුවෝ ඒමෙතේ බුදුන්ට වමත් සවනම් වන්නාහ කාවන්තිස්ස රජ්ජුරුවන්ගේ නගා වූ දුටු ගැමුණු රජ්ජුරුවන්ට නැදි වූ අනුලා දේවී ඒමෙතේ බුදුන් බුදුවෙන ජාතියෙහි ගිහිගේ වැඩහිදිනා කල ලකුන්සයක් විසෝවරුන්ට ප්‍රධාන අගමේසුම් වන්නාහ දුටු ගැමුණු රජ්ජුරුවන්ගේ පුතනු සාලිය රාජ කුමාරයෝ ඒමිතේ බුදුන් වහන්සේට පුත්වන්නාහුයේ මේ දුටු ගැමුණු රජ්ජුරුවන්ගේ බාණ්ඩාගාර රක්ෂාවෙහි සිටි සංඝනං අමාත්‍යයා ඒ මෙතේ බුදුන්ට අග්‍ර උපස්ථායක වන්නේය ඒ බාණ්ඩාගාරින්ගේ දූ ඒ බුදුන්ට අග්‍ර උපස්ථායිකානම් වන්නේය මෙසේම වූ හැම දෙනාම මා හැඟි කොට කරන ලද පින්කම් ඇත්තාහු ඒ මෙතේ බුදුන්ගෙන් බණ අසා සිව් පිලිසිමියාපත් මහරහත් වෙකෙලවර නිරුපදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා නිවන් පුරවදනාය සකල විද්‍යා චක්‍රවර්ති පරාක්‍රම පණ්ඩිතයන් විසින් කරන ලද තූප වංශ කතාව කියා නිමවන ලදී ආකාසට්ටාජ බුම්මට්ටා දේවානගාමහින්දිිකා පුඥන්තංගනුමෝදිත්වා චිරංරක්කන්දු සම්බුද්ධ සාසනං ආකාසට්ටාජ බුම්මට්ටා දේවානගාමහින්දිිකා පුඥන්තංගනුමෝදිත්වා චිරන්දක්කන්දු සම්බුද්ධ දේශනං ආකාසට්ටා චෙබුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු සම්බුද්ධ ශාවකං එත්තාවතාචයම්හි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා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 සම්මේ සත්තා ච මජ්ජත්තා හිතා ච අහිතා ච මේ අනුමෝදිත්වා නිමං පුඤ්ඤං බුද්ධන්තු අමතං පදං යම් පත්තං කුසලං තස්සේ ආනුභාවේන පානිනෝ සම්මේ සද්ධම්ම රාජස්සේ ඤත්වා ධම්මං සුඛවං පාපුනන්තු විසුද්ධායේ සුකාය පටිපත්තියං අසෝකමනුපායාසං නිබ්බාන සුඛමුත්තමං චිරම් දිට්ඨතු සද්ධම්මෝ ධම්මේ හොන්තු සගාරවා සම්මේපි සත්තා කායේ කාලේන සම්මා දේවෝ පවස්සතු යථාරක්කින් සුපරාණා සුරාජානෝ තතේ විමං රාජාරක්ඛතු ධම්මේන අත්තනෝව පජම් පජම් චිරම් තිට්ඨතු ලෝකස්මින් සම්මා සම්බුද්ධ ශාසනං තස්මින් සගාරවා නිච්ඡං හොන්තු සම්මේ පිපානිනෝ සම්මාවස්සතු කාලේන දේවෝච ජගතිපති සද්ධම්ම නිරතෝ ලෝකන් ධම්මේනේව පසාසතු ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මේ බාල සමාගම සතන් සමාගම හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතන් සමාගම හෝතු යාව නිබ්බාන පත්තියා ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයවහං හෝතු සම්බ දුක්ඛා පමුඤ්චතු කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ බන්තේ භූරි පඤ්ඤ තථාගතේ කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ ධම්මේ සම්දිට්ඨික කාලිකේ කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ සංඝ පුඤ්ඤක්කෙත අනුත්තර සාදු සාදු සාදු සම්බුද්ධ ශාසනයේ චිර ජීවනය පිණිස ප්‍රතිපත්ති බුද්ධ ශාසනය නගා සිටවන්නා වූ පූජනීය නා උයනේ අරියදම්ම ස්වාමින් වහන්සේට ලෞතර සම්බුද්ධ රාජ්‍ය පිණිසම මේ කුසලය ඒකාන්තයෙන් හේතු වේවා 2006ක් වූ බක්මස 24 වන දින 68 වන ජන්මදිනයට පාතබන අපගේ මානාහිමි පාණන් වහන්සේ නිදුක් නිරෝගීව চিරාත් කාලයක් ශ්‍රී සම්බුද්ධ ශාසනය බබලවමින් වැජබේවා. අරිය මග්ග සංවිධානයේ සාමාජික සියලු දෙනා ඇතුළු. අපට අනුග්‍රහ ආශිර්වාද සපයන සියලු දෙනාටමත් මේ ධර්මදානානිසංස පුණ්‍ය සම්භාරය අත්වේවා. සුගතගාමීව ශාන්ති ලක්ෂණ නිර්වාණ සම්පත් අවබෝධ වේවා. සාදු සාදු සාදු